ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජන රංජනගේ ජන රංජනගේ ජන රංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අපි නිදහස භුක්ති විඳලා ආපසු හැරිලා අතීතාවර්ජනයක යෙදෙන්න ඉතාම වටිනා දවසක්. අපි නිදහස ලබාගත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනනායකයින්ගේ එකමුතුවෙන් කළ නිදහස් අරගලයකින්. වාසනාවකට අපි අපේ නිදහස දිනාගත්තේ අරගලකාරී යුදමය හෝ ලේ හැලීමකින් නොවේ. අපේ නිදහස වෙනුවෙන් සටන් කරපු ජනනායකයින් සාකච්ඡා මාර්ගයෙන් මේ නිදහස ලබා ගැනීමේ ක්‍රියාපිළිවෙතයකට ප්‍රවිෂ්ඨ වීම නිසා අපට ආසන්න කාලයේම නිදහස ලැබූ ඉන්දියාවේ වගේ කරදරයක් කරන්නට අපට සිදු වුණේ නැහැ. එය ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකේය අපට මහත් ආඩම්බරයට හා සොම්නසට හේතුවක්. එසේ දිනාගත් නිදහස අද අපි කොතැනට ඇවිල්ලා තියෙනවද කියන එක ගැන ආවර්ජනා කරන්න හොඳම අවස්ථාවක්. සියලුම જાතීන් එකමුතුව ලබාගත් නිදහස අද තහවුරු කරගෙන තියනවාද කියන එක අප නැවත සිතා බැලිය යුතුයි. ඒ වෙනුවෙන් තමයි අද ජනරන්ජනගේ වැඩසටහන අපි වෙන් කළේ. අපි අපේ කාලයේ බිහිවුණු ඊටාම විශිෂ්ට දේශාභිමානී ගීතයකට දැන් සවන් දෙමු. මේ ගීතේ ගායනා කරන්නේ ಭಾರತයේ ගීත කෝකිලාව ලතා මංගেশකර. ලියන්නේ අපේ ජාතික ගීයේ නිර්මාතෘවරයා ආනන්ද සමරකෝන්. ආනන්ද සමරකෝන් සූරීන් ලියූ හැම දේශාභිමානී ගීතයකම එක මවකගේ දරු කැල බැවිනා කියන අර්ථය පදමාලාව ඍජුවම ලියුවේවත් ඒ වගේම ධ්වනියෙන් ඒ අදහස කියපු අවස්ථා රාශියක් තියෙනවා. ਉਹ හැමදාම හිතියේ Tamanගේ ගීත කලාව මේ රටේ ශ්‍රී ලාංකේය ජාතිය එකමුතු කිරීම සඳහා යොදාගත යුතුයි කියන එක ස්ථාවරයක. මේ නිසා ඔහුගේ දේශපාලන ගමනක් තිබුණේ මේ ජාතීන් එකතු කරන දේශපාලන නායකත්වයක් සමග. දැන් මේ ගීතයේ අපේ අතීත ශ්‍රී විභූතිය ඊටම අපූර්වවට කියනවා. ශ්‍රී දරු හෙළ දිව පුරාතනේ ජයකොඩි නැං වූ වීර විකු මැතිමා කෝවනේ අද දිනේ කිම වුණේද දරුවෙනියහු නැති ප්‍රෞඩත්වයක් නැති සෞභාග්‍යයක් ගැන කතා කරනවාට වඩා දේශාභිමානයේ ගීතයක් ඇතුලේ සමාජ යථාර්ථය පිළිබිඹු කරනවායි කියන එක අපිට හිතා ගන්න බැරි කාරණාවක්. අපි හැම වෙලාවෙම අපි නැති සෞභාග්‍යයක් පිළිබඳව කතා කරමින් තමයි ජාතිය පිළිබඳ අභිමානයක් උපදවන්නට උත්සාහ කරන්නේ. හැබැයි මේ ගීතය ලතා මංගেশකර් ගායනා කරන්නේ සැදසුලන් චිත්‍රපටයේට මේ චිත්‍රපටයේ ගීතයක් වුණත් මේ ගීතය ගායනා කරන්නේ කවුරු හැටියටද අපිට හැඟෙන්නේ ලක්මව තමයි මේ ගීතය ගායනා කරන්නේ ලක්මව තමන්ගේ වැසියන් ආමන්ත්‍රණය කරන විදිහට තමයි මේ ගීතය ආනන්ද සමරගෝන් රචනා කරන්නේ තමන්ගේ පුරවැසියන් ලක්මව කොහොමද බලන්නේ සෙනෙහැති ලක්මව මේ දරුවන් දිහා බලන්නේ පෙම්බ තමා පැටවුනේ කියලා මොනතරම් භක්තිවන්ත විදිහටද පුරවැසියන් දිහා මේ ලක්මාතාව බලන්නේ. ඒ පෙම්බ තමා පැටවුනේ කියලා ආමන්ත්‍රණය කළා මේ සමාජයේ යථාර්ථය කොතරම් අපූර්වට මේ පද අතර දවටනවාද කියලා බලන්න. ධන අද දුකන් දුරෙහි ගිලී ඇයි මේ ලෙස දිලිඳු වී ඇසර බලව හිඳ අවදිව ලකයයි පිරිහි. සහසි ක්‍රියා නිතර කෙරෙති දුසි විත තම ඇදි ඇදි නොඉඳ මෙමර නින්දේ අද එනු එනි පිබිදි මේ කොච්චර අපූර්ව ආමන්ත්‍රණද ලක් මාතාව මේ පුරවැසි පුතුන්ට කියනවා දරු පැටවුන්ට කියනවා ධන අද දුක දුරෙහි ගිලි ඇයි මේ ලෙස දිරිඳු වී ඇසර බලව් හිඳාව දිව ලකයයි පෙරහි මේ සමාජ යථාර්ථය කියලා තමයි පුරවැසියන්ට කියන්නේ මෙය වෙනස් කරන්න කියලා. ඉතින් මෙය මං හිතන්නේ අපේ සිංහල ගීත කලාවේ බිහිවුණු සුවිශේෂී ගීතයක් වෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් අපේ ජාතික ගීයේ නිර්මාතෘවරයාම ලියූ පදමාලාවක් වීම මේ සංගීත රචනයක් මේ ස්වරමාලාවත් ආනන්ද සමරකෝන්ගේ වීම ඒ සමගම ಭಾರತයේ ගීත කෝකිලාව මේ ගීතේ ගායනා කිරීම මම හිතනවා මේ ගීතය අපට ලොකු පණිවිඩයක් මේ නිදහස භුක්ති විදියේ යුත්තේ කෙසේද කියන එක පිළිබඳව අපූර්ව පණිවිඩයක් සංවේදනය කරන ගීතයක් හැටියට මා හඳුන්වා දෙන්න කැමතියි. අද ජනරන්ජනගේ මේ නිදහසේ අසිරියක් සිහිපත් කරන ගමන් ජාතීන් අතර එකමුතුව සහජීවනය නැවත මේ රට ගොඩනගන්න අවශ්‍යයි කියන පණිවිඩයත් ඉස්මතු කරන්නට කල්පනා කරා. මේ අද තෝරගත්ත දෙවැනි දේශාභිමානී ගීතය ලංකා தனனுராக दा ගීතයත් රචනා කරන්නේ සංගීතය තනු නිර්මාණය කරන්නේ ආනන්ද සමරකෝන්. අපේ රටේ පැරණි ශ්‍රී විභූතිය අපූර්වට මේ ගීතය තුලත් ආනන්ද සමරකෝන් ප්‍රතිනිර්මාණය කරනවා. මේ ගීතයේ කියනවා පෙම්බර ලක්මව අද දින නිදහස් සුවේනි නැලවෙන්නේ කිය. අපූර්ව පදමාලාව. පෙම්බර ලක්මව අද දින නිදහස් සුවේනි නැලවෙන්නේ ශ්‍රී විභූතියෙන් සපිරුණු මේ මෞබිම සුන්දර අති රමණී එවැනි ශ්‍රී විභූතියක් තිබුණු රට සෞසිරියෙන් සපුරන්නට ඉදිරියට යමු යමු හද බැතිනී කියන ආයාචනයක් ආනන්ද සමරකෝන් මේ ගීතයේදී කරනවා. ආනන්ද සමරකෝන් අපේ දැයට පුදුම භක්තියක් තිබුණු කෙනෙක්. ඒ නිසා තමයි නමෝ නමෝ මාතා වැනි ගීතයක් භක්ති ගීතයක් හැටියට හඳුන්වා දෙන්නේ. අද අපි නිදහස් දිනය වෙනුවෙන් තෝරගත්තේ අපේ චිත්‍රපට තුනක තිබුණු දේශාභිමානී ගීත. පළමුවෙනි ගීතය සැරිසුරන් චිත්‍රපටයෙන් ලතා මංගেশකර ගායනා කළේ ආනන්ද සමරගුණ රචනා කරපු මේ ගීතය මනරංජන දර්ශනීය ලංකා ඒ ගීතයත් රචනා කරන්නේ අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන්මයි තන් නිර්මාණයත් ඔහුගේ ගායනා කළේ කේරාණි සහ පිරිස. අද ජනරන්ජන්ගේ වර්ෂණ අවසන් කිරීමට අපි තෝරගන්නේ ජාතීන් අතර එකමුතුව සහ සහජීවණයෙන් මේ රට ගුණනගුමු කියන ඉතා අගනා අනගි තේමාව මුල් කරගත් ගීතයකින් මේ ගීතයත් අපි තෝරගන්නේ චිත්‍රපටයකින් ඩිංගිලි මණිකා චිත්‍රපටයෙන් මේ ගීතය රචනා කරන්නේ ගුවන්විදුලියේ පතාක යෝධයෙකු හැටියට ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රතිමූර්තියක් හැටියට හිටපු ගීත නිබන්ධක කරුණාරත්න අබේසේකර. පෙරදිග මුතු ඇතැයි මේ මේ ගීතය ඇතුළෙත් කියනවා අපි සියලු දෙනාම එකමුතු විය යුතුයි කියන ඊටාම ගැඹුරුතර අනකි පණිවිඩය. විදී ජීවත් රට යයිසුන් වී කියන අර්ථය මේ ගීතය ඇතුළේ අවධාරණය කරනවා කරුණාරත්න අබේසේකර. අද මේ ගීතයේ සවන් දෙමින් අපට සමුගන්නට සිද්ධ වෙනවා අද වැඩසටහනේ වූ රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගම්ගේ යම්පත්